අවදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන ආරම්භ කරන්නේ අපේ ජීවිතයට ප්‍රායෝගිකව, ඊටා ප්‍රායෝගිකව යම් ධර්මයක් එකතු කරගෙන යම් අත්දැකීමක් ලබා ගැනීමේ උපරිම අදහසින් ධර්ම කරුණු විතරක් ඒක රාශී කරගන්න නෙවෙයි. ඒක නිසාවෙන් කල යුතු දේ නොකල යුතු දේ ගැන දැඩි විමර්ශනයක් කරමින් සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා මේ වැඩසටහන තුළ. සතියක් පුරාවට එකම ධර්ම කරුණකින් අපි විග්‍රහ කරමින් සූදානම් කරගන්නේ ඒ වගේ අපේ ජීවිතයට කොහොම හරි කරලා අවශ්‍ය කඩයිමකට යන්න කුමන හෝ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ආරම්භ වෙන්න ඕන හින්දා මේ සතියේදී අපි ප්‍රථම ධානය පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේ අවස්ථාවට මෙහි පළවෙනි දේශනාවත් ඒ වගේම අද සාකච්ඡාව සඳහාත් මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච ඔබ හැමදෙනාම හඳුනන අපේ ගෞරවනීය උතුම්බර සෝපිත ස්වාමීන් වහන්සේ අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා කියලා අපි අදහසක් ඇති කරගමු. මූලික වශයෙන්ම අපි මේ ලැබිලා තියෙන ජීවිතයේ ඊයේ දවසේ අපි සාකච්ඡා කරලා තියෙන අනර්ථකාරී ස්වභාවය තේරුමක් නැති අතෘප්තක අතෘප්තිකර ස්වභාවය ගැන සාකච්ඡා කරා රූප කොච්චර බැලුවත්, ශබ්ද කොච්චර ඇහුවත්, ගන්ධ රස ස්පර්ශයන් කොච්චර ලැබුවත් ඒවායින් තෘප්තියකටපත් වෙන්නේ නැතුව ප්‍රශ්නයක් නැහැ තෘප්තියකටපත් වෙන්නේ නැති වුණාට. ඒ කියන්නේ ඒවායින් අපි සැප ලබන්නේ ඒවයින්. ප්‍රශ්නයක් නැහැ. සැප ලබන්නේ නැතුව ඒවන් නොකර ඉන්න පුළුවන්කම තියෙනවා නම්. අපිට හා සැපේ අතහැරලා ඉන්න පුළුවන් නම් නිදහසේ කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැතුව ඉන්න බෑ. දුක් ඇති වෙනවා. දුක් ඇති වෙන්නේ නැත්නම් මේක කොහොම හරි දරා ගන්න තිබ්බා. කොහොම හරි නවත්ත ගන්න තිබ්බා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අපි ලබන ආරම්මණයන් ඒවා නොලැබෙනකොට දුක් ඇති වෙන්නේ නැත්නම් අපිට ඒව අතහැරලා දාන්න තිබ්බා. ඉතින් සැප ලබන්න පාවිච්චි කරපු මේ දේවල් නැති වෙනකොට දුක් ඇති වෙනවා. ඒකින්ද නැවත නැවත ඒවා හඹාගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි අපහසුතාවයකට සංසාර ජීවිතේම දීර්ඝ කාලයක් රූප බලමින්, සද්ධාහමින්, ගන්ධ, රස, ස්පර්ශ ඒක නිකම් මේ කියනකොට අර නිකං දෙයක් විදියට හිතන්නේ නැතුව අපේ ජීවිතයේ අතෘප්තිකරවම මේ කියන දේවල් වලින් අත මිදෙන්න බැරුව ඉන්න කාලෙක සංසාර ජීවිතේ සසර ජීවිතේ දීර්ඝ කාලයක් හිතා දීර්ඝ කාලයක් රූප දකිමින් ශබ්දහමින් ගන්ධ රස ස්පර්ශ වලට සැඩ පහරකට අහු වුණා වගේ ඒවා නැතුව ඉන්න බැරි තත්යකටපත් වෙලා ඉන්න වෙලාවක තමයි බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක අපිට සම්මා සමාධි කියන ගුණාංගයන් වර්ධනය කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ලැබෙනවා යහපත් සමාධිය. ඉතින් මේ යහපත් සමාධියේ තියෙන වටිනාකම ගැන තමයි අපි මේ ඊටාම දුර්ලභ අවස්ථාවක් අපි ඔක්කොටම ලැබිලා තියෙන්නේ මේවා ගැන සාකච්ඡා කරන්න ලැබීම පවා. ඒකින්ද අද අපි ප්‍රායෝගික දේවල් කතා කරන අවස්ථාවේදී තුන්වෙනි දවසේ යෙදিলা තියෙන්නේ ධර්මයේ තියෙන මූලාශ්‍ර මේවා කොහෙද තියෙන්නේ ඒ විතරක් නෙවෙයි මේවා තියෙන අර්ථ දැක්වීම ආදී දැන ගැනීම සඳහායි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපි මේ මැදිරියට වඩම්වා ගන්නෙ. ඒකද අපි මූලික වෙනවා අපේ පොඩි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. කුමන අරමුණකින්ද අපි කුමක් සඳහාද මේ ධ්‍යාන වර්ධනය කළ යුත්තේ? ධ්‍යානය වඩන්නේ කුමක් සඳහාද කියලා අපි විස්තර වශයෙන් දැන ගැනීම සඳහා මූලික වශයෙන්ම ආරාධනා කරනවා. පූජනීය අපේ කුරුදේවෝත්තම දුදුම්බර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට මූලාශ්‍රයක් හැටියට ඉදිරිපත් කරලා උත්තරයක් දුන්නොත් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා රතවිනීත කියලා සූත්‍ර දේශනාවක්. ඒ රතවිනීත සූත්‍ර දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේ අතර ඇති වෙන ධර්ම සාකච්ඡාවක්. ඒ ධර්ම සාකච්ඡාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන්න ස්වාමින් වහන්සේගෙන් විමසනවා ආයස්මතුනි මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්නේ මේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ සීල විසුද්ධිය සඳහාද චිත්ත විසුද්ධිය සඳහාද දිට්ඨි විසුද්ධිය සඳහාද කාංකා විතරණ විසුද්ධිය සඳහාද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද කියලා. ඒ වෙලාවේ මන්තානි පුත්ත මහරහතන් වහන්සේ වදාළ ආශ්මතුනි මේ ශාසනය පිළිවෙත් පුරන්නේ සීල විසුද්ධිය සඳහා නොවේ. චිත්ත විසුද්ධිය සඳහා නොවේ. ditthi විසුද්ධිය සඳහා නොවේ. කාංකා විතරණ විසුද්ධිය සඳහා නොවේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාත් නෙවෙයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාත් නෙවෙයි ඥාන දර්ශන විසුද්ධිය සඳහාත් නෙවෙයි. මේ ශාසනය පිළිවෙත් පුරන්නේ අනුපාද පරිනිර්වාණය සඳහා. එනම් යලි නූපදීන් වශයෙන් නිවී යෑම අරමුණු කොටයි මේ ශාසනය පිළිවෙත් පුරන්නේ කියලා පුන්ත මන්තානි පුත්ත මහරහතන් වහන්සේ පුන්න මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. පින්වත්නි මේ ශාසනයේ පරම නිෂ්ඨාව සීලේවත් සමාධියවත් ප්‍රඥාවවත් නොවේ. මජ්ක්‍ධිම නිකායේ තියෙන චූල ශුන්්‍යත මහා ශුන්්‍යත වගේ සූත්‍ර දේශනා ඒවත් අධ්‍යයනය කරනකොට ඉගෙන ගන්නකොට තේරෙන දෙයක් තමයි ශුන්්‍යතාවය කියන එක තේරවාදයේ අර්ථ ගැන්වෙන විදිහ සහ මහායානයේ අර්ථ ගැන්වෙන විදිහ හාත්පසින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවල තේරවාද පිටකයේ තියෙන්නේ ශුන්්‍යතාවය පරම ශුන්්‍යතාවය කියන්නේ යලි නූපදීන් වශයෙන් නිවි යෑම. එනම් පරිනිර්වාණය පිරිනිවන් පෑම තමයි භාගතුන් වහන්සේ වදාළේ මේ ශාසනයේ තියෙන පරම ශුන්්‍යතාවය කියලා. එතකොට එදා ඉඳලා අද දක්වාම ශාසනය හඳුනගෙන ශාසනයේ ප්‍රතිපදාව පුරන හැම කෙනාගේම ඒකායන බලාපොරොත්තුව මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම දුකක් එහි අනුපාද නිරෝධය උපාද නිරෝධය නෙවෙයි අනුපාද නිරෝධය මහත් වූ ශාන්තියක් මහත් වූ සැනසෙල්ලක් කියලා ඒ අනුපාද නිරෝධය යලි නූපදීන් වශයෙන් නිවී යෑම අරමුණු කොට පිළිවෙත් කිරීම එතකොට මේ ශාසනයේ කෙලවර එතන. පරමිනිෂ්ඨාව එතන. එහෙත් පින්වත්නි, එතෙන්ද යන්න අපිට උපකාර වෙනවා සීල, සමාධි, ප්‍රඥා ගුණ. අර දක්වපු විසුද්ධි හතම, සප්ත විසුද්ධියම උපකාර වෙන්නේ අනුපාද පරිනිර්වාණයටයි. එතකොට සීලේ ශාසනයේ කෙලවර නෙවෙයි. ස්වාමීන් වහන්සේ විමසුවා වගේ සමාධිය ශාසනයේ කෙලවර නෙවෙයි. ඒක හරිම ලස්සනට අපි මුලින් කිව්ව සූත්‍රයේම රතවිනීත සූත්‍රයේම දක්වනවා සීලය චිත්තවිසුද්ධිය සඳහාය චිත්තවිසුද්ධිය සීලවිසුද්ධිය සඳහාය කියලා. චිත්තවිසුද්ධිය හැටියට ධර්මයේ දැක්වෙන්නේ රූපාවචර අරූපාවචර ධාන රූපාවචර ධාන අරූපාවචර ධාන සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට නම් රූප ධාන හතරයි අරූප ධාන හතරයි. එහිදීත් සංඥාවක් ඇත්තේද නැත නැත්තේද නැත කියා උපදින නේව සංඥා නාසඤ්ඤා යතනයත් මේ හැරුණකොට ඉතුරු කාරණාවන් තමයි පින්වත්නි විදර්ශනාවට භූමි වශයෙන් දක්වලා තියෙන්නේ. ඥාන නිස්සය වගේ සූත්‍ර දේශනාවල මට මතක හිටිය අංගුත්තර නිකායේ බොහොම ලස්සනට මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි ධ්‍යාන වඩන්නේ කුමක් සඳහාද? මේ මේ ශාසනික ප්‍රතිපදාවේම අරමුණ අනුපාද පරිනිර්වාණය. එතකොට අපි ධ්‍යාන වඩන්නේ ධ්‍යාන කියන්නේ සංස්කෘත භාෂාවේ තියෙන වචනයක්. දැහන් කියන්නේ සිංහල භාෂාවට එනකොට ධ්‍යාන කියන වචනේ තමයි පිටකේ තියෙන්නේ pāli භාෂාවේ විවහාර කරන වචනය. මොන වචනෙන් කිව්වත් ධ්‍යාන කිව්වත් ධ්‍යාන කිව්වත් දැහන් කිව්වත් එය අපි සිංහලෙන් සුනකයා කිව්වත් ඉංග්‍රීසියෙන් ඒ වචනේ කිව්වත් එකම සත්වයක් හඳුන්වන්න යොදන නම් දෙකක්. ඒ නිසා මේ භාෂා විවහාරය තුළ අතරමං නොවි ධර්මය හදාරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන්නේ. පින්වත්නි අපිට ධානය උපකාර වෙන්නේ දැහැන් උපකාර වෙන්නේ ditthi visuddhiය සඳහා. ditthi visuddhiyata භූමි සකස් කර ගැනීමක් වශයෙන් තමයි අපිට ධාන නැත්නම් චිත්ත විසුද්ධියක් උපකාර වන්නේ. පංච නීවරණ ධර්ම වලින් දුරු වුණ මනාව අරමුණේ පිහිට සිතක් අපිට උපකාර වෙන්නේ ditthi විසුද්ධියක් ඇති කර ගැනීමට මිස එය මේ ශාසනයේ පරම නිෂ්ඨාව වන්නේ නැහැ. මේ ශාසනයේ දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිමුත් පහළුණාට පස්සෙත් මේ ධාන කියන ඒවා පරම කොටගෙන හිටියා. දැන් පින්න තුන් දන්නවා ආලාර කාලා මුද්දකරාම පුත්ත මේ අෂ්ට සප්ත සමාපatti අෂ්ට සමාපatti පරම කොටගෙන ඒක තමයි ශාසනය හැටියට ප්‍රකාශ කළේ. ඒකම ඒකම තමයි පරම කොටගෙන හිටියේ. ඒ ඒ ඒ ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ ඒ තවුස් උතුමන්ට බැරි වුණා Nirodhayට සිත යොමු කරගන්න. හැබැයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාව යම් තරමකින් හරි කන වැටුණා නම් මේ චතුරාර්ය සත්‍ය කියන වචනේ හරි ඇහුණා නම් ඒ උතුමෝ මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඒ නිසා තමයි අර අරිය පරියේෂණ සූත්‍රයේ සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ සංවේගයක් ඇති වුණා ආලාර කාලම් උද්දකරාම පුත්ත දෙදෙනා මැරිලි ගිහිල්ලා ඒ ඒ බඹතලවල ඉපදිලා ඉන්නවා දැකලා අහෝ උණ කේදයක් උණ විනාශයක් කියලා පින්නවා. ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිමුත් පහළ වුණාට පස්සෙත් අදත් පින්නාති මේ දැහැන් පරම කොටගෙන මේකම තමයි කෙලවර කියලා හිතාගෙන ජීවත් වෙන්නේ නැතුව නැතුව නෙවෙයි. හැබැයි ශාසනයේ මනාකොට ಗುಣපිලිවෙත් පුරන උතුමන්ට ධ්‍යාන කියන්නේ ශාසනයේ පරම නිෂ්ඨාව නෙවෙයි. එය පරම නිෂ්ඨාවට පැමිණෙන්න උපකාරක ධර්මයක්. ධ්‍යාන කුමක් සඳහාද? ධ්‍යාන ditthi visuddhiya සඳහාය. ditthi visuddhiya කියන්නේ දර්ශනය පිරිසුදු කරගන්න ලෝකයේ පිළිබඳව මනාව දැක්මක් ඇති කරගන්න තමයි අපිට ධ්‍යාන කියන දේවල් උපකාර වෙන්නේ. ඒක තව අපිට තේරුම් ගන්න පුළුවන් තියෙන අංගුත්තර නිකායේ දසක නිපාතේ වගේ සූත්‍රවල චේතනාකරණී න චේතනාකරණී වගේ සූත්‍ර ඒ වගේ දැක්වෙන්නේ සංයුත්ත නිකායේ තියෙන උපනිෂ වගේ සූත්‍ර ඒ වගේ තියෙනවා සමාධිය යථා භූත ඥාන දර්ශනය සඳහායි කියලා. සමාධිය කියන්නේ පින්වත්නි ප්‍රථම ධාන, ဒုတိ ය ධාන ආදී ඒ සමාධීන් රූපාවචර සමාධීන්, අරූපාවචර සමාධීන් කුමක් සඳහාද? යථා භූත ඥාන දර්ශනයට. යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින ඥානය උපදවා ගන්න තමයි අපිට සමාධියක් උපකාර වෙන්නේ. ඒ නිසා අපිට ධ්‍යාන උපකාර වෙන්නේ සමාධිය උපකාර වෙන්නේ යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න. එහෙම නැත්නම් දිට්ඨි විසුද්ධිය සම්පාදනය කර ගැනීම සඳහා ධානය මේ විදර්ශනාවට භූමි සකස් කර ගැනීමක් හැටියට තමයි ධාන මේ ශාසනයේ පුරුදු කරන්නේ. හරියට ධාන ගැන කිව්වොත් එක තැනකදී සඳහන් වෙනවා යමක් දවාලනවා නැති කරන එක නැති කර දාන විනාශ කරලා දාන එක ධානයක් කියලා. අපි රොටියක් පුරස ගන්නවා නම් ඒ සඳහා අවශ්‍ය කරන දේවල් එකතු කරගත්තාම මේ එකතු කරගත්ත දේවල් කොච්චර මිශ්‍ර කරන්න හැදුවත් මිශ්‍ර වෙලා මේක ඇනිලා ඇලිලා තියන්නේ එතකොට වතුර ටිකක් දාපුවාම මේක ඇලිලා තියෙනවා. ඒ ඒක තමයි මේ වතුරෙන් කරන කෘත්‍යය. ඒ වගේ මේ සියලු අංගයන් ඒකරාශී කරන වැඩපිළිවෙල තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ අපිට බොහෝ විශ්වාසයක් ඇති කරගන්න පොඩි ස්වාමින් වහන්සේගේ විශාල සූත්‍ර ධර්මයන් ආශ්‍රයෙන් මේ කරන විග්‍රහය කාගෙත් කාටත් ලොකු විශ්වාසයක් ඇති වෙන්න විශාල රුකුලක්. ධානයක් නැතිව මේ කාරණාව කරන්න බැරි එක හරියට අර වතුර නැතුව රොටියක් පුච්ච ගන්න බෑ වගේ වැඩක් කියලායි මම මේ මතක් කරේ. ඒ වගේ එහෙමනම් මේ ධානයක් ලැබෙනකොට ඒ ලැබීමත් එක්ක අපි ළඟ තියෙන විදර්ශනාවට නැත්නම් අවබෝධයට බාධා වෙන ධර්මතාවයන් වල නැතිවීමක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අලුතෙන් යම් ධර්මතාවයක් උපදින්න ඕනේ. ඒ ධර්මතාවයන් වල ඉපදීමෙන් හෝ තියෙන ධර්මතාවයන් තියෙන බාධා වෙන ධර්මතාවයන් දවාලීමෙන් තමයි එහෙමනම් අපිට මේ ditthi visuddhiya සහ ඥාන දර්ශන විසුද්ධිය දක්වාම වේ කියලා සඳහන් කරලා තියෙන නැත්නම් අනුත්පාද පරිනිර්වාණය සඳහාම වේ කියලා සඳහන් කරලා තියෙන தත්ත්වයට යන්න පුළුවන් වෙන්න නම් යම්කිසි ධර්මයක් වැඩෙන්නත් ඕනේ යම්කිසි ධර්මයක් නැති වෙන්නත් ඕනේ. එහෙමනම් මේ ධානයක යමක් වර්ධනය වෙන වගේම යමක් ප්‍රහාණය වෙන්න ඕනේ. ඉතින් ඒවා අනුව මේ ධානයක් කියන්නේ මොකක්ද? එහි ප්‍රහාණය වෙන්නේ මොනවද? ඒ වගේම වර්ධනය වෙන්නේ මොනවද? විශේෂයෙන් ඒකට සම්ප්‍රයුක්ත වෙන ධර්මයන් මොනවද? කියන එක පිළිබඳවම යම්කිසි දැනුවත් කිරීමක් ඒ සාරවත් විග්‍රහයක් අපිට ලබා දුන්නොත් මම හිතනවා බොහොම හොඳයි කියලා. ඔව් එතනම දැන් ස්වාමීන් වහන්සේ විමසූ ප්‍රශ්නයත් එක්ක මේ වගේ කෙටි කාලයකින් මෙහෙම ධර්මයක් විස්තර කරන්න බෑ කියලා අපි කවුරුත් හොඳටම දන්න කාරණාවක්. ධ්‍යාන පිළිබඳ යම් කිසි කෙනෙක් ඉගෙන ගන්න කැමති නම් අභිධර්ම පිටකයේ තියෙන ධ්‍යාන විභංගය විභංග ප්‍රකරණේ ධ්‍යාන විභංගය විභංග අට කතාවත් එක්ක අධ්‍යයනය කිරීම හොඳයි. එතකොට හොඳ පිරිසිදු ඥානයක් ඒ පිළිබඳව ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. සංයුත්ත නිකායේ තියෙන ධ්‍යාන සංයුත්තේ කියලා වෙනම ධ්‍යාන පිළිබඳව ධ්‍යාන පිළිබඳව ඇති සූත්‍ර එකතු කොට සංග්‍රහ වෙලා තියෙන ධ්‍යාන සංයුක්තය. ඒ වගේම විශේෂයෙන්ම ධ්‍යානයේ තියෙන මේ ප්‍රහාණාංග සංප්‍රයුක්තාංග පිළිබඳව වගේ ඥානය ඇති කරගන්න පින්වත්නි අභිධර්මයේ හැදෑරීම විශේෂයෙන්ම අත්තසාලිනී අටකතාව ඒ වගේම අභිධම්මත් අභිධම්මත් ටීකා අභිධම්මත් මූල ටීකා ඊට අභිධම්මත් විභාවිනී ටීකා වගේ ඒ ටීකා අධ්‍යයනය කිරීම තුළ අපිට පුළුවන්කමක් තියෙනවා මේවා පිළිබඳව පිරිසිදු ඥානයක්, පිරිසිදු දැක්මක්, අනුමාන ඥානයක් 100%ක්ම ඇති කරගන්න. ඥානයක්, ධානයක් කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ විමසුවේ ධානය සහ ධානයේ සම්ප්‍රයුක්තාංග ප්‍රහාණාංග මොනවද කියලා ප්‍රශ්න තුනක්. ධානය කියන එක අභිධර්ම පිටකයේ තියෙන්නේ විභංග ප්‍රකරණේ ධානයේ දැන් පින්නතුන් මේක තේරුම් ගන්නට ඕන ධානාංග කියන්නේ ධානාංග ධානය සහ ධානසිත කියන්නේ කාරණා තුනක්. ධානය ධානාංග ධානසිත අපි ධානාංග ධානාංග කියන්නේ මොනවද? පිනතුන් දන්නවා. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල දැන් පිනතුන් ළඟ තියෙන පිරුවානා පොත් වහන්සේ එහි තියෙන සත්‍ය විභංග සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විභාග කොට දක්වන දේශනාව. එහිදී මේ මාර්ගාංග විභාග කරනවා කතමං චාවුසෝ සම්මා සමාධි කියලා ඒ ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන ආදී ධාන විස්තර කරනවා. ප්‍රථම ධාන කුසල චිත්තය සූත්‍ර දේශනාවල තියෙන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. එහි ධානාංග හැටියට දක්වන්නේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඒතර විතක්කය කියන්නේ ධානාංගයක්. ධානාංගයක් කියන්නේ දැන් රතාංග කියන්නේ රතේ අංගයක් කියන එකනේ. ශරීරාංග කියන්නේ ශරීරයේ අංගයක් කියන එක. අන්න ඒ වගේ ධානාංග කියන්නේ ධානයේහි කොටස්, ධානයේ අවයව කියන එක. විතක්කය කියන්නේ ධානාංගයක්, ਵਿਚාරය කියන්නේ ධානාංගයක්, ප්‍රීතිය කියන්නේ ධානාංගයක්, සුඛය කියන්නේ ධානාංගයක්, ඒකාග්‍රතාවය කියන්නේ ධානාංගයක්. මේවා ධානයේ අංග, ධානයේ කොටස්. හැබැයි එයින් අදහස් කරගන්න එපා පින්නත් නේ ධානයක සම්ප්‍රයුක්ත වන්නේ මේ කොටස් පහ විතරයි කියලා. තව තියෙනවා සබ්බචිත්ත සාධාරණ ආදී චෛතසික ධර්ම ඒ සංප්‍රයෝග ණය අභිධර්මයේ දක්වලා තියෙනවා. ඒ සංප්‍රයෝග ණය දක්වනකොට ප්‍රථම ධානයේහි සංප්‍රයුක්ත වන චෛතසික මොනවද? ද්විතිය ධානයේ සංප්‍රයුක්ත වන චෛතසික මොනවද කියලා හරි ලස්සනට එහෙම වර්ගීකරණයේ ભેදය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ කාරණා පහ ප්‍රබලයි ධානසිතක. ධානසිතක උත්කෘෂ්ඨ වශයෙන් ප්‍රබල වෙදෙන්නේ මේ කාරණා පහ. ඒ නිසා මේ කාරණා පහක් ගැන භාග්‍යතුන් වහන්සේ ප්‍රථම ධානය කුසල චිත්තය <clears throat> දක්වලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ. ඒතර විතක්කය කියන ධානාංගයක්, ਵਿਚාරය කියන ධානාංගයක්, ප්‍රීතිය කියන ධානාංගයක්, සුඛය කියන ධානාංගයක්, ඒකග්ගතාවය කියන්නේ ධානාංගයක්. මේවා ධානයේ අංග, ධානයේ කොටස්, ධානයේ අවයව. එතකොට පින්වත්නි මේ පස් දෙනා යම් කිසි වෙලාවක බලවත්ව බලවත්ව එකතු වුණොත් යම් කිසි වෙලාවක ඊටාම බලවත්ව තියුණුව තෙදවත්ව එකතු වුණොත් ආන්ගේ එකතුවට තමයි කියන්නේ ධානය කියලා. ධායති උපනිධායති इति ධානං කියලා අර්ථ කතාවන් හිත් ටීකාවන් හිත් ධාන කියන වචනයට එක එක විදිහ අර්ථ විභාග විස්තර දක්වලා තියෙනවා. එතකොට ධානය කියන්නේ මේ කාරණා පහේ එකතුවට. විතක්කය වෙනම තියෙද්දී ඒකට ධානයක් කියන්නේ. ਵਿਚාරය වෙනම තියෙද්දී ඒකට ධානයක් කියන්නේ. මේ පස් දෙනා වෙන වෙනම මේ දෙනකොට ඒකට ධාන කියන්නේ. හැබැයි මේ காரணා පහ බලවත් යම්කිසි තැනක සම්ප්‍රයුක්ත වුණොත් එකතු වුණොත් ඒකට කියන ධානය කියලා. ඒතකොට ධානාංග ධානය ධාන චිත්තය කියන්නේ අර කාරණා පහෙන් යුක්ත වුණ සිත. අර කාරණා පහෙන් යුක්ත වුණ සිත තමයි ධාන චිත්තය ධාන සිත කියලා කියන්නේ. එතකොට සිතෙන් කරන්නේ අරමුණ ගැනීම ඒ අරමුණ මනාව සිතට ගන්න හරියට ධාන චිත්තයක් ඉපදුනොත් ඒ වෙලාවට ධානයත් අරමුණත් දෙකක් නොවේ එකක් වගේ ඒ භාවනා කරන යෝගීන්ට දැනෙන්න ගන්නේ සිතයි අරමුණයි දෙකක් නොවේ අරමුණ තුල පූර්ණ වශයෙන්ම සිත බැහැගෙන ඒ වෙලාවට සිත මෙයයි අරමුණ මෙයයි කියා හඳුනා ගන්නටවත් නොහැකි තරම්ම අරමුණයි සිතයි දෙකම එකක් වගේ තමයි ඒ කෙනාට දැනෙන්න ගන්න. එතකොට සිතින් කරන්නේ අරමුණ නැවත නැවත ගැනීම, නැවත නැවත අරමුණ ਸਰවාකාරයෙන්ම ගන්න, හාත්පසින්ම ගන්න, එකම විදිහකට ගන්න උපකාර කරන්නේ අර ධානාංග, ිතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ ඒකග්ගතා කියන මේ ධානාංග එතකොට ධානාංග ධානය ධාන චිත්තය ධානයේ සංප්‍රයුක්තාංග තමයි මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන කිව්වේ. ධානය කියලා කියන්නේ මේ කාරණා පහ එකතු වෙර කියලා කිව්වා. ඊළඟ ස්වාමීන් වහන්සේ ඇහුවා ප්‍රහාණාංග මොනවද කියලා. දැන් අපි දන්නවා ඉර පායනකොට අන්ධකාරය දුර වෙනවා. ඉර පායනකොට අන්ධකාරය දුර වෙනවා. ඒකනේ ස්වභාවය. අන්ධකාරය දැන් ආලෝකයේ ඇතිතන අන්ධකාරය නැහැ අන්ධකාරයේ ඇතිතන ආලෝකය නැහැ. ඒ දෙක ඒ දෙදෙනා ඔවුනොවුන්ට ප්‍රතිපක්ෂයි ඔවුනොවුන්ට විරුද්ධයි. ඒ වගේම තමයි මෙතෙර හරින්නේ නැතුව එතෙරට යන්න පුළුවන් කමක් නැහැ කාටවත්. ගඟේ මෙතෙර අතහරින්නේ නැතුව එතෙරට යන්න පුළුවන් කමක් නැහැ. මුහුදෙන් එතෙර වෙනකොටත් එහෙමයි. මෙතෙර අතහරින්නේ නැතුව එතෙරට යන්න පුළුවන් කමක් නැහැ. ඒක කොහෙත්ම වෙන කාරණාවක් නෙවෙයි. අන්න ඒ වගේ පින්වත්නි මේ ධානාදී කුසල සිත් ඇති කරගන්න අතිශයින්ම ප්‍රබල වශයෙන් බාධා කරන කාරණා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පංච නීවරණ ධර්ම කියලා. දැන් දේශනාවේ මුලින්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධානා කුසල චිත්ත දක්වනකොට දක්වන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා. විවිච්ඡේව විවිච්ඡ ඒව කියලා හැදුනහම විවිච්ඡේව හැදුනහම ඒකේ අර්ථය තමයි වෙන් වෙලාම මොනවාගෙන්ද කාමයන්ගෙන් විවිච්ඡේව කාමේ කාමයන්ගෙන් වෙන් වෙලාම වස්තුකාම ක්ලේශකාම සංඛ්‍යාත සියලුම කාමයන්ගෙන් වෙන් වෙලා ඒ කාමාදී වචන විස්තර කරලා තියෙන චුල්ල නිද්දේශ මහා නිද්දේශ කියන pāli ඒ ග්‍රන්ථවල ත්‍රිපිටකයටයි කුද්දක නිකායේ තියෙන ග්‍රන්ථ. ඒ වගේ හරීම ලස්සන මේවා එකිනෙක එකිනෙක විස්තර විභාග දක්වලා තියෙනවා කින්නත් නේ. කාමයන්ගෙන් වෙන් වෙලාම එයින් අවධාරණය කරන භාගතුන් වහන්සේ. ඒතර මෙලො මෙතෙර හරින්නේ නැතිව ඊතරට යන්න බෑ වගේ කාමයන් අත්හරින්නේ නැතුව කාමයන් දුරු කරන්නේ නැතුව ධානයක් උපදවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට ප්‍රහාණාංග තමයි විවිච්ඡේව කාමේහි සියලු කාමයන්ගෙන් වෙන් වෙනවා සිට විවිච්ඡ අකුසලේහි ධම්මේහි සියලුම අකුසල ධර්ම වලින් සිට වෙන් වෙනවා. සියලුම අකුසල ධර්ම වලින් වෙන් වෙනවා. එතකොට සංයුත නිකාය වගේ සූත්‍ර තියෙනවා මේ පංච නීවරණ ධර්ම වලට දක්වලා අකුසල රාශි කියලා. ප්‍රඥාව දුර්වල කරන, ප්‍රඥාව මොට කරන අකුසල රාශි හැටියටයි බුදුරජාණන් වහන්සේ පංච නීවරණ ධර්ම දක්වලා තියෙන්නේ පින්වත්නි. එතකොට මේ පංච නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම කොහොම ප්‍රහාණය කිසිම නීවරණ විතරක් නෙවෙයි අකුසල මාත්‍රයක්වත් ඒ සිත තුළ යෙදෙන්නේ නැහැ. මොකද කුසල සිත්වල අකුසල චෛතසිකය යෙදෙන්නේ නැහැ. අකුසල සිත්වල කුසල චෛතසිකය යෙදෙන්නේ නැහැ. එහෙම සම්ප්‍රයෝගනයක් සම්ප්‍රයෝග වෙන්නේ නැහැ පින්වත්නි. ඔවුන් ආලෝකයේ අන්ධකාරය වගේ උනොවුන්ට ප්‍රතිපක්ෂ ධර්මතා. එතකොට සම්ප්‍රයුක්තාංග තමා යෙදෙනාංග තමා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා ප්‍රහානාංග තමා කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්දච කුච විචිකිච්ඡා කියන කාරණා ධානයක් කියලා කියන්නේ අර ධානාංගයන් බලවත් යම්කිසි වෙලාවක එකට එකතු වුණොත් ඒ එකතුවර තමයි කියන්නේ ධානය කියලා. එයින් කරන්නේ අරමුණට මනාකොට ලංව බැලීම. එහිදී යෝගයට තේරෙන්නේ අරමුණයි සිතයි දෙකක් නෙවෙයි හරියට එකක් වගේ. මම හිතනවා ඒකට පිළිතුර ප්‍රමාණවත් කියලා. හොඳයි. මම හිතන්නේ කාටවත් අදහසක් ඇති වෙන්න ඇති මේ මම යෝජනා කරනවා අපේ පිරිසට මේ අපි බොහෝ නීති විද්‍යාව හදාරනවා එක එක එක එක එක එක එක එක ශේස්ත්‍ර හදාරනවා ඒ ශේස්ත්‍රවල තියෙන ගැඹුරු පොත්පත් බොහෝ වශයෙන් අරගෙන ඒවා කියවලා නොයේකුත් ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගන්නවා දැන් පොඩි ස්වාමීන් වහන්සේගේ විග්‍රහයත් එක්ක ධ්‍යානය පිළිබඳ අපූර්ව විග්‍රහයක් ඇති වෙනවත් එක්ක ඒ විග්‍රහය සිද්ධ වෙන්නේ මහා විශ්වාසයක් ඇති වෙන විදිහට ඒ විශ්වාසය තමයි මේ තියෙන මූලාශ්‍රය හැම වෙලේම සඳහන් කිරීම. ඒ සඳහන් කරනකොට අපේ අයට ලොකු අදහසක් ඇති වෙන්න ඕනේ. මේවා අපිට අභව්‍ය කාරණාද? මේ මේ කාරණා කියන්නේ මේ ධ්‍යානය කියන්නේ මම කියන්නේ මේ පොත්පත් කියන ඒවා. මේ පොත්පත්, ටීකා, අටුවා ඒවා මේ අපිට අදාළ නැති ඒවාද? අපිට අවශ්‍ය නැති ඒවාද? ඇයි අපි ඒවා හදාරන්න පසුබට වෙන්නේ? අපි බෞද්ධය බෞද්ධය විදිහට මේ තියෙන තැන් සඳහන් කරපුවාම මේ තැන් අඩුම ධර්මයෙන් මේවා මොනවද මේ පොතේ පාට මොනවද කියලාවත් හුඟක් අය දන්නේ නැහැ. ඒක දැක ගන්න හොයාගන්න කිසිම බැරිකමක් ඇත්තේ නැහැ. අද මේ වෙනකොට අන්තර්ජාලයෙන් පවා හුඟක් පොත්පත් කියවීමේ හැකියාවකුත් තියෙනවා. ඒකින්ද අපේ පින්වන්ත අය මේ පොත්පත් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අපිට සත්පුරුෂයෙක් හම්බුනහම මේ සත්පුරුෂයා තුලින් යම්කිසි ආදර්ශයක් ගත යුතුව තියෙනවා හැම වෙලේම. ඒ ආදර්ශය ගන්න මේ අවස්ථාව උදා කරගන්න කියලා අපි යෝජනා කරන අතර වාරයේදී ඊළඟට අපේ අවධානය අපි යොමු කරගත යුතු තියෙනවා බලන්න මෙහි කියන මේ සියලු අකුසලයන්ගෙන් වෙන්වීම කියලා කිව්වහම කාගේ හරි කැස්සකුත් ඇති පොඩ්ඩක් තරහ යන්න කාගේ හරි පුංචි සද්දයක් ඇති නේද එතකොට කකුලක රිදීමක් ඇති තමන්ගේ හිත අරමුණ එතෙන්ට ගිහිල්ලා ගැටලු සහගත තත්ත්වයක් නැති කරවන්න ඒකත් එක ගැටීමක් ඇති වෙන කකුලක රිදීමක් ඊළඟට දරුවෙක් ගැන ඇති වෙන සියුම් ආදරයක් ඇති තමන්ගේ හිත රත් වෙන දැවෙන ස්වභාවයට පත් කරන්න. ඒ මොකක්වත් නැති වෙන වෙලාවක ආපස්සට ඇදෙන ඉස්සරහට යන්නේ නැති තීන මිද්ද. නැත්නම් හිතට යන්න දෙන්නේ නැතුව නිකන් අලෝලා තියනවා වගේ තියෙන ගතියක්. ඒ වගේ ගතියක් ඇති වුනහමත් මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් කමක් නැත්තේ ඒ විතරක් නෙවෙයි හිතේ නසංසුන් භාවය ඒකාග්‍රභාවයක් නැතුව හිත බොහෝ වශයෙන් නොසන්සුන් වෙනකොට මේ අරමුණකට ය아가න්න පුළුවන්කම නැහැ. මේවා කරලා කොහොමද මේවා වෙතෙන්ට මට යන්න බෑ කියලා ඇතිවන සැකය මේ වගේ ගමනක් යන්න බෑ. ඉතින් මොහොතකට හිතන්න මෙවැනි තත්යකටපත් වුණොත් ඔය ඔක්කොම අයින් වෙලා. දරුවන් ගැන දැකීම මාත්‍රයක ආසාවක් ඒ මොහොතේ නැහැ. ඒ මොහොතේ තියෙන විදිහ නැවිවිච්ච කාමේහි විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා තියෙනවා නම් මාත්‍රයක්වත් එහෙම දෙයක් තියෙන දෙයක් නැහැ. ආහාරයක් ගැන කැමැත්තක් තියෙන දෙයක් නැහැ. කයේ සිදීම් පිළිබඳව ගැටීමක් තියෙන දෙයක් නැහැ. ඒක දැනීමක් තියෙන්න පුළුවන් ගැටීමක් තියෙන දෙයක් නැහැ. ඉතින් ඒ වගේ දැන් ඇත්තටම එතන මේ ධ්‍යාන සිත් කියපුවාම ඒවා මනෝද්වාවර්ජන සිත්නේ. මේ දැන් එතකොට එතන කන ඇසුරු සෝතද්වාරජන දැන් සෝතද්වාරජන චක්කුද්වාරජන ගානද්වාරජන ආදී එහෙම සිත් නෙවෙයි උපදින්නේ. ඒලට මනෝද්වාරජන සිත් තමයි උපදින්නේ. දැන් අපිට හොඳට මේක පැහැදිලි වෙන්නේ දැන් අපේ අවධානය පූර්ණ වශයෙන් වෙන දෙයකට යොමු වුණොත්. ඇහෙන් රූපයක් දකින්න හරි පූර්ණ අවධානයක් යොමු වුණොත් ඒ වෙලාවට අපිට ශබ්ද හෙන්නේ නැහැ. ශබ්ද හෙන්නේ නැහැ. අපේ අපේ අවධානය පූර්ණ වශයෙන් ශබ්දයකට යොමු වුණොත් අපිට රූප පේන්නේ නැහැ. ඒ වෙලාවේ. උදාහරණයක් දැන් මේ වෙලාවේ ඉන්නකොට හුස්ම දැනෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ නැහැ. ඒක ප්‍රතිහාරයක් නෙවෙයි අරමුණ වෙන තැනක තිබෙනවා. ඒ කියන්නේ සිත පූර්ණ වශයෙන් එක තැනකට එක එක අරමුණකට යොමු වුණොත් අවධානය යොමු වුණොත් අපිට වෙන දෙයක් දැනෙන විදිහක් නැහැ. එතකොට පැහැදිලි ධානයක් කියලා කියන්නේ ඒ අරමුණ තුළ සිත කිඳා බහැලා. අර මම අර මුලින්ම කියන අරමුණයි සිතයි දෙකක් නෙවෙයි එකක් වගේ දැනෙන්න ගන්න කියලා ඒක නේද. එතකොට සිත පූර්ණ වශයෙන් එතන අනිත් එක තමයි ධානා සිතක් අරමුණු කරන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් නෙවෙයි. දැන් කසින මණ්ඩලයක් හදාගෙන එතනෙමුත් ගන්න අරමුණක් නේ. ආනාපාන සති භාවනාවෙමුත් අපි නිමිත්තක් හදාගන්නනේ අරමුණක් හදාගන්නවනේ අවසානයේද එන්න. එතකොට ධානා සිතක් අරමුණු කරන්නේ ධම්මාරම්මණයක්. කසින නිමිත්තද අවසානයේ ධම්මාරම්මණයක් හැටියට තමයි නැගී සිටින්නේ. දැන් කසින මණ්ඩලය හදාගෙන නිමිත්ත අපිට පුරුදු කරගන්න පුළුවන් ඒ අරමුණ. අපිට අපේ අම්මා කියපුවම මතක් එනවනේ. ඒ නිමිත්ත අරමුණ එනවනේ. දැන් පින්නතුන් බෑනේ අපේ අම්මා මතක් කරගන්න. මට බෑ පින්නතුන්ලා ගැම්මව මතක් කරන්න. හැබැයි මට පුළුවන් ඇස් දෙක පියන් අපේ අම්මව අරමුණු කරන්න. ඒ ඒක කොහොමද වෙන්නේ? මං කාලයක් අම්මව ඇසුරු කරලා තියෙන නිසා. අවුරුදු ගාණක් ඇසුරු කරලා ඇසුරු කරලා ඒ නිමිත්ත මට හුරුයි. අන්න ඒ වගේ තමයි කසිනයක් ආනාපාන සතියත් ඒ වගේ අර ඒ ධ්‍යාන කුසල චිත්තයකට උවමනා කරන ධම්මාරමණය අරමුණක් නිමිත්තක් තමයි හදා නිමිත්ත කියන වචනේ තේරුම තමයි අරමුණ කියන එක. එතකොට සම්පූර්ණ වශයෙන් සිත අවධානය යොමු වුණාම අර ධම්මාරමණයට කායික වේදනාවක් ඒ වෙලාවට දැනෙන්න බෑ. කායික වේදනාව දැනෙනවා නම් එතන ධානයක් නැහැ. ශබ්දයක් ඇහෙන්නත් බෑ. ශබ්දයක් ඇහෙනවනම් එතන ධානසිත උපදින්න බෑ. ඒ කියන්නේ වෙනත් සිතක් උපදින්න ඕන මේක අරමුණු වෙන්නේ. අනිවාර්යෙන් උපදින්න ඕන. එතකොට උපදින්නේ කායද්වා වර්ජන සහ සෝතද්වා වර්ජන. අපි හිතමු පත්තු කරලා තියෙන හඳුන්ගුරු සුවඳක් දැනෙනයි කියලා. ඒ වෙලාවටත් එතන ධානසිත නෑ. එතන උපදින්නේ ගහනද්වා වර්ජන සිත. අපේ කටේ කෙල රස දැනෙනයි කියලා. ඒ වෙලාවට උපදින්නේ ජීවහද්වා වර්ජන සිත. ඒ නිසා එහෙම සිත් මේ උපදිනවා නම් ඒ කියන්නේ කය දැනෙනවා නම්, ශබ්ද ඇහෙනවා නම්, ගඳ සුවඳ දැනෙනවා නම් රස දැනෙනවා නම් ඒ වෙලාවට තේරුම් ගන්න ඕනේ ඒ වෙලාවට ඒ මොහොතේ උපදින්නේ අර ධානසිත නොවේ කියලා වෙන වෙන අරමුණුගෙන තමයි සිත් උපදින්නේ. නිසා ධානයේකට යම්කිසි කෙනෙක් පූර්ණ වශයෙන් හරියට සමවැදුනොත් හරියට ඇතුළත් වුණොත් එහෙම ඒ වෙලාවට තියෙන්නේ අරමුණ පමණයි. ඒ අරමුණ තුළ හුදකලාව තනියෙන් ඉන්න පුළුවන්. බොහොම හොඳ මේ අවස්ථාවක් වෙනවා අපේ පිරිසට අපේ අය සමහරලාට අපෙන් විමසන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මට භාවනා කරද්දි මම ධානයගත වෙන ඒ වෙලාවට මට මේ මේ ලෝකයේ තියෙන සුවඳක් නෙවෙයි මේ වෙන ලෝකයක තියෙන සුවඳක් දැනෙනවා මහා පුදුම සුවඳක් දැනෙනවා මේක කොහෙන් ආවද දන්නේ නැහැ කියලා. ඉතින් අපේ මනසේ සිද්ධ වෙන මායාවල් මේවා කියලා අපිට සුවඳක් දැනෙන්න විදිහක් කොහොමත්ම නැහැ. ඒ වගේම තමයි ලෝභ සිතකින් ලෝභ මූලිකව එතන තියෙන අරමුණ හින්දා සුවඳක් අරමුණු වෙනවා නම් ඒකෙදි ධ්‍යානෙන් එයා එතන බැහැර වෙලා. එතකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන නීවරණ සියල්ලක්ම මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංගවල වැඩිම හේතුවෙන් අරවට ඉඩක් නැහැ. ඒවට ඉඩක් නැහැ. ඒ ඒ අකුසලයන් වලට මාත්‍රයක්වත් දෙන්න ඉඩක් කියන්නේ නැහැ. මොකද විතක්කේ තියෙන ලක්ෂණය තමයි නැවත නැවත හිත එහි පමන උසල උසල උසල නැවත නැවත තියෙනවා. ඒකෙම ඒකෙම ඒකෙම තියෙනවා නම් එන්ද්‍රිය ධ්‍යානය. එතකොට ධ්‍යානයක් උපදින විට නීවරණයන් ප්‍රහාණය වෙනවා කියන එකේ තේරුම අර්ථ දක්වන්න ඒ විදිහ කාරණාවකින් ප්‍රමාණවත්ද තවත් මොන හරි මේකට එකතු කරන්න දෙයක් තියෙනවද? මට ඇත්තට මේක හරියට නම් මූලාශ්‍රය මතක නැහැ. මට මතක හැටියට පිටකෝපදේශය වගේ තියෙන පිටකෝපදේශේ කුද්දක නිකායේ තියෙන්නේ මේක හරීම ලස්සනට අර්ථකතාවේ අර්ථකථාචාරින් වහන්සේ අර්ථ දක්වලා තියෙනවා ධානාංග උපදිනකොට ප්‍රහාණය විය යුතු අංග ප්‍රහාණය වන්නේ කොහොමද කියලා. දැන් ආලෝකය ඉර පායනකොට අන්ධකාරය ක්‍රමානුකූලව නැති වෙලා යනවා. අන්න ඒ වගේ විතක්කය උපදිනකොට විතක්කයෙන් විතක්කය කියන්නේ දැන් පින්නතුන් දන්නවා විතක්ක කියන වචනයට තව ඒ ඒ විතක්කයෙන් කෙරෙන කෘත්‍ය උනුප්පල දක්වන්න බුදුරජාණන් වහන්සේ තව වචන පාවිච්චි කරලා තියෙනවා. සක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණාදී වශයෙන් ඒ හැම එකකින්ම කියවෙන්නේ පමුණුවාලීමක් පමුණුවාලීමක් කියවෙනවා එතකොට අපි තේරුම් ගන්න ඕන කුමක්ද පමුණුවාලන්නේ කොහෙටද පමුණුවාලන්නේ කියලා විතක්කයෙන් කෙරෙන්නේ පමුණුවාලීම යොමු කිරීම මොනවද යොමු කරන්නේ ඒ විතක්කයත් එක්ක සංප්‍රයුක්ත වෙලා තියෙන එකතු වෙලා තියෙන අන්නේ චිත්ත චෛතසික ධර්ම ඒ චිත්තචෛතසික ධර්මත් එක්ක දැන් අපි මෙන්න මේ වගේ. දැන් අපි හිතමු පිනතුන් දැකලා තිනවා හමුදා බටයින්. හමුදාවේ සොල්දාදු උදේට ව්‍යායාම වලට දුවන. එහෙම දුවනකොට ඒ මැද ඉන්නවා කෙනෙක් ජව සම්පන්නව කෑ ගහලා අර කටි දිරිමත් කරනවා. ඉදිරියට තල්ලු වෙනන් දිරිමත් කරනවා. හරිද? හැබැයි එයා ඒ Tamanට අදාළ ඒ දුවන ගමන් තමයි අනික් කෘත්‍ය කරන්නේ. දුවන ගමන් අනික් කටි දිරිමත් කරනවා. ඉදිරියට තල්ලු කරන්න එයා උපකාර කරනවා. අන්න ඒ වගේ විතක්ක කියන චෛතසික ධර්මය අනිත් චිත්තචෛතසික ධර්මත් එක්ක යෙදිලා සංප්‍රයුක්ත වෙලා තමනුත් අරමුණට යන ගමන් අර පරිවාර ධර්ම පරිවාර චිත්තචෛතසික ධර්ම අරමුණට පමුණවාගෙන. එතකොට විතක්කයෙන් කරන්නේ පමුණවාලීම කුමක්ද පමුණවාලන්නේ සංප්‍රයුක්ත චිත්තචෛසික ධර්මයත් එක්ක එකතු වෙලා ඉන්න අන්නේ චිත්තචෛසික ධර්ම. කොහෙටද බමුණවා ගන්නෙ? අරමුණට. ඒ කාන්ත වශයෙන් පින්වත්නි නිරෝධයට සමවැදුණා සමවැදුණොත් මිස ඉන් මෙහා සිත් උපදිනවා. චිත්ත පරම්පරාව නතර කරන්න පුළුවන්නේ නිරෝධයට සමවැදීමෙන්. ඉන් මෙහා ඒකාන්ත වශයෙන් සිත් උපදිනවා. ඒ හැම හිතකටම අරමුණක් තියෙනවා. හීන නොදකින නින්දේද සිත් උපදිනවා. අතීත කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේ කාරණාවක්ගෙන. එහෙත් එය දකින්නට තරම් අපි අපේ ඥානය පිරිසිදු කරලා නැහැ. හැම හිතක්ම උපදින අරමුණක්ගෙන. ඒකට ධානාසිතනත් අරමුණක් තියෙනවා. දැන් කසිනාදී මම අර ඉස්සෙල්ලා කිව්වෙනද කසිනාදීන් හෝ ආනාපාන සතියෙන් කොහොම හරි අපි නිමිත්තක් හදාගන්නවා. ඒ ධානාසිතර නිමිත්තක් අරමුණක් හදාගන්නවා. එතකොට ඒ අරමුණ කරා චිත්ත චෛතසික ධර්ම පමුණුවාලීම තමයි විතක්කයෙන් කෙරෙන්නේ. නැවත නැවත නැවත නැවත පමුණවාගෙන. කුසල පාක්ෂිකව නෙවෙයි අකුසල පාක්ෂිකව මේ පිනතුට තේරුම් ගන්න පහසුයි. ඇයි? අද්දුටුවයි සත්‍යයි ප්‍රත්‍යක්ෂයි. පිනතුන් බලන්න හොඳටම තරහ ගිය වෙලාවක් හොද්දටම තරහ ගිය වෙලාවට මොකද වෙන්නේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ දේම අරමුණු කිරීම වශයෙන් සිත් බැල් උපදින්නේ නැද්ද? පරම්පරා උපදින්නේ නැද්ද? ඒක අපි කරනව නෙවෙයි ඒක වෙනවා. ඒක වෙනවා. අකුසල පාක්ෂිකව. ඊළඟට අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ගැන ලෝභයක් ඇති වුණයි කියලා යම් කිසි දෙයක් ගැන හෝ යම් කිසි කෙනෙක් ගැන හෝ ලෝභයක් නැවත නැවත නැවත නැවත නිරුත්සාහයෙන්ම ඒ කෙනා හෝ ඒ දේ හෝ මතක් වෙන්නේ නැද්ද? ඒක තමයි ස්වභාවය. එතකොට ඒක තමයි කාම විතක්ක කිවි. තරහ ගියාට පස්සේ නැවත නැවත නැවත නැවත තරහ සිතුවිලිම උපදින්න ගන්නවා. ව්‍යාපාද විතක්ක කිව්වා. විහිංසා විතක්ක වෙලාවකට උපදිනවා. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා උපදිනවා. හිතන්න මෙහෙම එතකොට කාට හරි හොඳටම තරහ ගිහිල්ලා ඉන්න කෙනෙකුට කියනවා ඔය තරහ නිවා ගන්න සංසිඳවා ගන්න ඕක ඔහොම කරන්න එපා කියලා. සමහර මිනිස්සු අපිටම කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන ඔක්කොම ඇත්ත. ඒත් මට මේක අමතක කරන්න බෑ. මිනිස්සු කියනවා. දැන් සමහර ප්‍රශ්න ඇති කරගෙන මිනිස්සු ආපුවම හිත හැදෙන්න කොච්චර කිව්වත් කියන්නේ ඒ වුණත් ඒ වුණත් මේක අමතක කරන්න බෑ කියලා. ඇයි? නැවත නැවත නැවත නැවත નિરાයාසයෙන් මේදී මතක් වෙනවා. අනිත් එක පින්නතුන් හිතන්න හොද්දටෝම තරහ ගිය වෙලාවක නිදාගන්න යනවා. නිින්ද යනවද ඒ වෙලාව? හොඳටම දේශය විශ්ිච්ච වෙලාවක නිින්ද යනවා. හොඳටම ලෝභාදී අකුසල් නැගී ආපු වෙලාවක නිින්ද යනවා. ඇයි අකුසල පාක්ෂික විතරකයේ බලයෙන් තීන මිද්දේ ඒ වෙලාවට අර තියෙන කුසීතකම කම්මැලිකම නැති වෙලා යනවා. හරිද? ඒක මේ වෙනදුන පැහැදිලි තරහ කියලා නිින්ද නිදිමතක් නැහැ. නැවත නැවත නැවත නැවත තරහ සිටන ඉපදෙන්න ගන්නවා. හරිද? මිනිස්සු කියනවා මගේ තරහ කොච්චරද කියලා නිදාගත්තට නිින්දයක් නැහැ කියලා. හරිද? නිදාගත්තට නිින්දයක් නැහැ කියන මිනිස්සුන්ට. අන්න ඒ වගේ තමයි කුසල පාක්ෂිකව. ඊට වැඩිය පින්නන්නේ කුසල පාක්ෂිකව විතරකයේ බලවත් වෙනකොට විතක්යෙන් කරන්නේ සම්ප්‍රයුක්ත චිත්තචෛසික ධර්ම අරමුණට නැවත නැවත නැවත නැවත පමුණුවාලන එක ඒ පමුණුවාලීම කොතෙක්ද කියනවා නම් තීන මිද්දය. තීන කිව්වේ සිතෙහි තියෙන අකර්මණ්‍ය ගතිය. මිද්ද කියන්නේ ඒ සිතත් එක්ක සංප්‍රයුක්ත වෙලා තියෙන අන්නේ චෛතසික ධර්මයන්ගේ තියෙන අකර්මණ්‍ය ගතිය. එතකොට ඒ තීන මිද්දේ කියන චිත්ත චෛතසික ධර්මවල තියෙන අකර්මණ්‍ය ගතිය, කුසීත ගතිය, කම්මැලි ගතිය එහෙම පිටින්ම නැති වෙලා යනවා. ඇයි නැති වෙන්නේ? අර විතර්කයේ බලවත් වෙනකොට. විතර්කයේ බලවත් වෙලා සිත චිත්තජයසික ධර්ම උද්‍යෝගිමත් කරලා අරමුණට නැවත නැවත පමුණුවා ගන්නවා. ඒත් එක්ක තීන මිද්දේට කුසීතකමට කම්මැලිකමට රැඳෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ භාවනාවේ යෙදিলা මේ වෙලාවේ ඉන්න වෙලාවක ප්‍රායෝගික හිතුවොත් එහෙම එතන කිසිම විදිහේ මාත්‍රීය ආපස්සට අදින කම්මැලිකමක් බෑ කියලා හිතෙන ගතිය මෙහි ඕනෑම වෙලාවක් රැඳිලා ඉන්න තරමටම ඒ ශක්තිමත් අර තිබ්බ ආපස්සට අදින ගතිය සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙනවා. අයින් වෙනවා. අනිත් එක දැන් ඒ එතනදී එතකොට තමයි ඒක මේ මේක මේ වගේ. අපි පින්නතුන් දන්නවනේ කවුරුත් ඔන්චිල්ලා පැදලා තියෙන ඔන්චිල්ලා පොඩි ළමයි හැම පද්දලා තියෙනවානේ. ඔන්චිල්ලාවේ කවුරු ඉඳගස්සවලා අපි අමාරුවෙන් අමාරුවෙන් තල්ලු කරනවා. අමාරුවෙන් අමාරුවෙන් තල්ලු කරනකොට ඔන්චිල්ලාව තුනම බලයක් හැදෙනවා. අවසානයේ මොකෝ වෙන්නේ? තල්ලු කරපු අපිටවත් අල්ලලා ඒක නතර කරන්න බෑ. ඒ තරම් මහ බලයක් එතන නිර්මාණය එතන හැදෙනවා. අපිටවත් අල්ලන්න බෑ. තල්ලු කරලා තල්ලු කරලා බලය, ජවය ඕන හැටියට හැදුනට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නයි තියෙන්නේ. උන්චිල්ලාව ආකාශය යහට මෙහාට තල්ලු වෙනවා. નિરાයාසයෙන්ම. අන්න ඒ වගේ තමයි මුලින් මුලින් මුලින් මුලින් ආයාසයෙන් ආයාසයෙන් විතක්කය කියන්නේ කල්පනාව කියන එක. මේ කල්පනාව කල්පනා කර කර කල්පනා කර කර අරමුණේ හිසිත යොදවනවා. අරමුණේ සිට අරමුණට නැවත නැවත පමුණවනවා. කාලයක් මේක වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට අර ඔන්චිල්ලාව තුලම බලයක් ඇදලා කවුරුත් තල්ලු කරන්නේ නැතුව ආකාශය හාට මෙහාට තල්ලු වෙන්න වගේ નિરાයාසයෙන්ම අර විතර්කයේ පුදුම විදිහට බලවත් වෙලා ආයාසයක් නැතුව නිරුත්සාහයෙන්ම අරමුණට නැවත නැවත මේ චිත්තචෛසික ධර්ම පැමිණෙන ස්වභාවය කියන එක සිද්ධ වෙනවා. ඒතරේ විතක්කේ බලවත් වෙනකොට තීන මිද්දේට හදන්න පුළුවන් කමක් නැහැ. මේක ඉතින් පැහැදිලින පින්නවත්නි. මේක කොච්චර සාධාරණද? මේක ඉගෙන ගන්න ඕනම කෙනෙකුට තේරෙනවා මේක මෙහෙම වෙන්න ඕන කියලා. ඒ අනුමානය කියන එක 100%ක් නැති කරගන්න පුළුවන් කිව්වේ ඒකයි. එතකොට මේ විතක්කය අකුසල පාක්ෂිකව ගලපලා බලනකොට ඒක එහෙමයි. කුසල පාක්ෂිකවත් එහෙනම් මේක මෙහෙමම වෙනවා. ඒක මේක අංශේ වෙන්නේ නැහැ. විතක්කය බලවත් වෙනකොට තීන මිද්දේ නැති වෙනවා. ඊළඟට ਵਿਚාරය. ਵਿਚාරය බලවත් වෙනකොට සැකය නැති වෙනවා. එතකොට අපි වාස්සේ කතා කරන මේ කෘත්‍ය විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතාදී ਵਿਚාරය බලවත් වෙනකොට නැති වෙනවා අර තියෙන විචිකිච්ඡාව එසේදෝ මෙසේදෝ කියන සැකය එහෙම පිටින්ම නැති වෙලා යනවා ඊළඟ ප්‍රීතිය බලවත් වෙනකොට ව්‍යාපාදේ නැති වෙනවා ප්‍රීතිය බලවත් වෙනකොට ප්‍රීතිය හොඳට ඒ සිත් තුළ එන පරණ ප්‍රීතිය කියලා කියන්නේ පරණ කියන්නේ පැතිරුණු කියන එක සකලාංගයෙන් මේ සියලු ශරීරා ශරීරාංග පිනවීම වශයෙන් ඒ ප්‍රීතිය උපදින්නේ කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා පිරුණු සතුට ඒ සතුටත් එක්ක කොහෙද තරහක් ආයේ තරහ කියන්නේ පින්වත්නි මේ ගහන්න මරන්න එන තරහ නෙමෙයි භාවනා කරන්නේ පරියංක වාඩිලා භාවනා කර කර ඉන්න දැන් බෑ දැන් මට ඇති කියලාත් ඇති වෙන්නේ ඒ ගැටීම තමයි හරිද ඒ නිසා තමයි මිනිස්සු නැගිටලා ඉන්නේ දැන් බෑ පස්සේ පුළුවන් කියලා සක්මන් භාවනාව කර කර ඉන්නකොට දැන් බෑ සක්මන්. ඒ කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන හැම වෙලාවකම. අරමුණ වැළඳ ගන්න සිත කැමති නෑ. හැබැයි අර ප්‍රීතිය බලවත් වෙන්න බලවත් වෙන්න හාත්පසින්ම තව තව තව තවත් තව තවත් අරමුණ වැළඳ ගන්නවා. ඒ අරමුණ කැමැත්තෙන් බාර ගන්නවා සිත. ඒ අරමුණ පිළිබඳව කිසිම අකමැත්තක් ප්‍රතික්ෂේප කිරීමක් සිත තුළ යෙදෙන්නේ නැහැ. ඒතකොට මේ ප්‍රීතියත් එක්ක නැති වෙන ධර්මයක් තමයි ව්‍යාපාදේ කියන්නේ. සුඛයත් එක්ක නැති වෙනවා උද්ද මේ උද්දච්ච කුච්චය කියන එක. සුඛයත් එක්ක, සැපයත් එක්ක, සෝමනස්සයත් එක්ක එහෙම වෙනවා. ඊළඟට ධානාසිතක තියෙන ප්‍රබලම අංගය තමයි ඒකාග්‍රතාවය. ධානයේකට තියෙන සතුරුම ධර්මය තමයි කාමච්ඡන්දය. ධානය චිත්තයක ඒකාග්‍රතාවය බලවත් වෙනකොට ඒකාග්‍රතාවය කියන්නේ පින්නාත්නේ ඒ එකම අරමුණක් එක ආකාරයකට ගන්න. එක අරමුණක් එක ආකාරයකට ගන්න සිතට උපකාර කරන්නේ සිතට අනුබල දෙන්නේ ඒකාග්‍රතාව කියන චෛතසික ධර්මයේ. ඒක සබ්බචිත්ත සාධාරණයි. ඒ කියන්නේ පින්දුතුන් ලොකු සාන්නාංශ කිව්වාගේ හොයලා බලන්න, අධ්‍යයනය කරලා බලන්න. ඒ ඒකාග්‍රතාවය බලවත් වෙනකොට කාමච්ඡන්දය කියන එකට පිහිටන්න බෑ. කාමච්ඡන්දය කියන එක එහෙම පිටින්ම දුර වෙලා යනවා. ඒතර විතක්කය බලවත් වෙනකොට තීන මිද්දය, ਵਿਚාරය බලවත් වෙනකොට විචිකිච්ඡාව ප්‍රීතිය බලවත් වෙනකොට ව්‍යාපාදයේ සුඛය බලවත් වෙනකොට උද්දච්ච කුක්කුච්චේ ඒකාග්‍රතාවය බලවත් වෙනකොට කාමච්ඡන්දය කියන මේ කාරණා පහ දුර වෙනවා. අර කාරණා පහ උපදිනකොට අකුසල පාක්ෂිකව තියෙන කරුණ දුර වෙලා යනවා. ඊට පායනකොට අන්ධකාරය නැති වෙනවා වගේ. ඒතොර විතක්යෙන් කරන්නේ අරමුණට පමුණවාලීම, ਵਿਚාරයෙන් කරන්නේ අරමුණ තුල මනාව හැසිරීම, ප්‍රීතියෙන් කරන්නේ චිත්තචෛසික ධර්ම පිනවීම, සංප්‍රයුක්ත ධර්ම පිනවීම, සොම්නසින් වේදනාවෙන් කරන්නේ සුඛයෙන් කරන්නේ ආරම්මන රස මනාව භුක්ති විඳීම, ඒකාග්‍රතාවයෙන් කරන්නේ අරමුණ එකම ආකාරයකට ගන්න සිතට අනුබල දීම. ඒතර මේ කාරණා පහ ඒ සිතේ බලවත් වුණාම ਸਰවාකාරයෙන්ම අර කූඹියක් කොහල ගොඩ කැලුනා වගේ තමයි. කූඹියක් කොහල ගොඩ කැලුනොත් ඇලුණා නම් අන්න ඒ වගේ තමයි සිතත් අරමුණ තුල ඇලවෙනවා. අරමුණ තුල கிඳා බහිනවා. ඒ අරමුණ අර පුංචි බලු පැටවු ඉන්නවා මස් කටක් හමුනදාය ගලවන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ධානාංග බලවත් වෙලා අරමුණ සිත වැළඳගත්තොත් සිත කැමති නෑ අරමුණෙන් ඉන්න. සිත සිත කැමැත්තක් දක්වන්නේ නෑ. දැන් නම් කැමති අරමුණෙන් එන්නනේ. කොයි වෙලාවෙද නතර කරන්නේ කියන අදහසනේ භාවනා රමතාවයක් නැති නිසා. හැබැයි අර වගේ අවස්ථාවක නම් හිත කැමති නෑ අරමුණ අතහරින්න. කැමැත්තක් දක්වන්නේ නැවත නැවත නැවත නැවත ඒ තුලම ඉන්න තමයි හිත කැමති වෙන. ඉතින් ওই වගේ තමයි බුදු පියාණන් වහන්සේ මේ ධර්ම පිළිබඳව වදාරලා තියෙන්නේ. හොඳයි. කාටත් මම හිතන්නේ භාවනා රමතාවයක් ඇති වෙන්න ඇති කියලා. මේවා අත්විඳින්න ඕනේ බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක නිකම්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් එක්ක මේ රැකි රැකි ඉන්නේ නැතුව, රැඳි රැඳි ඉන්නේ නැතුව මම ඊට වැඩි එහා ගිය සතුටක් උපදවා ගන්න ඊට වැඩි එහා ගිය උත්තරී මනුෂ්‍ය ධර්මයක් ඇති කරගන්න අවස්ථාවක් තියෙන වෙලාවේ මේක सिद्ध කරගන්න ඕනේ කියලා ලොකු අදහසක් ඇති වෙන්න ඇති. ඉතින් අපි ලැබිලා තියෙන කාල වේලාව මෙතනින් අවසාන වෙන හින්දා අපි පොඩි ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. මම හිතන්නේ ඔබ අප හැමදෙනාම ඒ ධර්ම රසයේහි පමුණුවාලන්නට ධර්මයේ තුල ගවේෂණශීලී සිත් ඇති කරවන්නට විශ්වාසයෙන් යුක්තව ධර්මය හදාරන්න ධ්‍යාන ආදිය වර්ධනය කරන්න ඒ වගේම ලැබිය හැකි ඵලය ලබා ගැනීම සඳහා වැඩි නැඹුරුතාවයක් ඇති කරවන්න මේ මූලාශ්‍රත් සමගින් මේ සිද්ධ කරපු සාකච්ඡාව කාටත් බොහෝම උපකාර වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා අපි දන්නවා එහෙම වෙනවා කියලා මටත් එහෙමයි. ඉතින් ඒකින්ද අපි දැඩි අදහසක් ඇති කරගමු අපි මේ ශාසනය තුල හිතා යහපත උදා කරගන්නවා අවසානයේ දුතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නවා කියලා ඒ වගේම වැඩමවදාලා අපේ ගෞරවනීය උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේට බලාපොරොත්තු වෙන බෝධියකින් සියලු දුක් ගෙවන් කොට තුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.